නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මුලාස්නේ වැඩ සිටිනා වූ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර භික්ෂු සංඝයා වහන්සේලාගෙන් යෝගාවචරයෙන් අපි මේ වෙනකොට දවස් කීපයක් කීපයක් වශයෙන් විශේෂ ධර්ම දේශනා පැවැත්වීමෙන් අපි මේ කරගෙන යනා වූ සත්‍රියාවත සුත අනුග්‍රහිතය ඇහිමෙන් අනුග්‍රහ දැක්වීමෙන් කරන්න තියෙන කටයුතු කරමින් මේ ගත කරන්නේ මිනිසුත් අනුගහිතය විශේෂයෙන් අවශ්‍ය කරන්නේ සියලුදනාම දැනට දන්නා පරිදි අපි මේ කරගෙන යන විපස්සනා වැඩපිළිවෙලට විපස්සනා කියන මේ පුංචි ලපටි පැලේට ජලය වක් කරලා මේ පැලේ වැවෙන්න සලස්වන්නයි මේ විදිහට සුත්තේ අවශ්‍ය කරන්නේ වැඩේට පිළිපන්න නැත්තන්ටයි පිළිපන්න යම් කිසි කෙනෙක් වෙනවා නම් වික්ෂුවක් වෙනවා වගේම යෝගාවචරයක් වෙන්න වගේම ඒ අත්තන් තමන්ගේ භාවනා පැලේ විපස්සනා පැලේ දිනු වෙන්න වැඩෙන්න වැඩෙන්න ඒ පිළිබඳව ප්‍රාර්ථනාව තිබුණාට මදි අවශ්‍ය වේලාවට ජලය රැකීමේ පසපුරුල් කිරීමෙන් අනුග්‍රහය දක්වන්න ඕනේ. ඒ අනුව වැඩේට පිළිපන්නා වූ පිරිසක් නැත්නම් වතුරට බැහැලා පීනන් ටිකන ගන්නා වූ පිරිසක්. ගොඩ ඉඳගෙන තටු ගහන පිරිසක් නෙවෙයි. එහෙම පිළිසකට සාමාන්‍ය ශ්‍රද්ධාවකින් මේ කටයුත්ත කරගෙන යාට බැරි බවත් අපි සඳහන් කරගත්තා. මේකට විශේෂ ශ්‍රද්ධාවක් අවශ්‍ය කරනවා. එහෙම නැත්නම් සාමාන්‍ය පවතිනා වූ ප්‍රසාද ශ්‍රද්ධාවට වැඩිය ගැඹුරු වූ ඕකප්පන ශ්‍රද්ධාවක් ඉදිරිපත් කරගත්ත පිළිසකටයි මේ ධර්ම දේශනාවලිය ගැළපෙන්නේ අර්ථයක් ඇති වෙන්නේ. ඊටත් වැඩිය ප්‍රසාද සද්ධාවෙන් ඕකප්පන සද්ධාව ඉදිරිපත් කරගෙන ඕකප්පන සද්ධාවත් කුළු ගන්වාගෙන මුතුන්පත් කරගෙන අධිකම සද්ධාව ලබා ගත්තා වූ කල්යාණ මිත්‍ර වහන්සේලා ඒ වාගේ ප්‍රසාද සද්ධාව කෙරෙහි නැමී සිටගත්තා වූ ඇත්තන්ට වඩා මේ ඕකප්පන සද්ධාවට වැඩ කරන පිළිපන්නා වූ පිරිසට විශේෂ අනුග්‍රහ දක්වනවා විශේෂයෙන්ම තෝරලා බේරලා අවශ්‍ය කරන ධර්ම කොටස් ඉදිරිපත් කරනවා. ඒ නිසායි ඕකප්පන ශ්‍රද්ධාවෙන් වැඩ කරන ඇත්තෝ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් පෙළගස්වා වදාරන්න යෙදුණු ධර්මය නිතර අහුම්කම් දෙන්න ඕන කරන්නේ. එහෙම නැත්නම් අර වඩා ගැඹුරු යුතුයකමක් වගකීමක් වන්නා වූ මේ ඕකප්පන ශ්‍රද්ධාවෙන් පිරියෙන්න ඉඩ තියෙනවා. තමන් කරගෙන යන භාවනා වැඩපිළිවෙල විදී යන්ට ඉඩ තියෙනවා ඒ නිසා නිතර අහුම්කම් දීම සුතමය වශයෙන් අනුග්‍රහය දැක්වීම ඒ ඕකප්පන සද්ධාවෙන් වැඩ කරන්නා වූ යෝගාවචරයේ පාර්ශවයෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ගේ පාර්ශවයෙන් ඒකට අවශ්‍ය කරන විපස්සනා ධර්ම දේශනා සැපයෙන් ඕනේ. මේ පිළිබඳව කවුරු කවුරුත් දන්නා කරුණු ටිකක්. මේ අනුව අපි ධර්ම දේශනා මාලාව පෙළ ගැසීගෙන එනකොට උපදේශ පන්ති මාර්ගයෙන් සාකච්ඡා මාර්ගයෙන් ඉදිරිපත් කරන්න යෙදුන මේ ඇතිගෙන එන විපස්සනා අංකුරය වැඩිවීමට යෝගාවචරය කුමක් කළ යුතුද යෝගාවචරය අවසාන පරමාර්ථයේ වශයෙන් තමන්ගේ සදින්ද්‍රියට ගොදුරු වෙන්නා වූ ඇහැ කන නාසය දිව ශරීරය හිත කියනා වූ මේ සදින්ද්‍රියට ගොදුරු වෙන්නා වූ සෑම අරමුණක්ම මානසිකාරයට ලං කර ගන්නට නම් අන්න එවැනි උතුම් වූ අලල් වූ ගැඹුරු වූ පරමාර්ථයකට ලං වෙන්න නම් ක්‍රමානුකූලව ඒ වැඩේ පුහුණු කරන්න ඕනේ. නිසා ප්‍රතිපatti පද ප්‍රතිපදාවකට අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ නිසා කල්යාණ මිත්‍රයෝ ප්‍රථමයෙන් සීලය මතක් කරලා දීලා තමන් කායික වශයෙන් දුස්චරිත නොකර වචනෙන් දුස්චරිත නොකර හිත වැඩ වැඩි කරන කන්නේ නැතුව හිත වැඩ අඩු කරලා සාමකාමී කරගෙන මධ්‍යස්ත වූ වඩා රුචිත නැති වඩා අරුචිත නැති මධ්‍යස්ත අරමුණකට නැවත නැවත හිත යෙදවීමට මේ ඉන පිටසරේ ඒ අනුව තමන්ගේ මූල කර්මස්ථානය කියනා වූ මේ මධ්‍යස්ත අරමුණ නිතරම තමන් ළඟ තියෙනා වූ අරමුණ මෙතෙක් කල් සංසාරේ නොදැක නොබැලුව නිසා නොදැක්කා වූ මේ අරමුණ අද පිරික්සමින් පවතිනවා පිරිසිදු කරමින් පවතිනවා හුස්ම ගැනීමේදී ඇතිවෙනා වූ හුස්ම රැල්ල අනුව කීප දෙනෙක් මූල කර්මස්ථානයේ වශයෙන් කරන අනෙකුත් වැඩි පිටසක් ඒ අනුව සිදුවෙනා වූ උදරයේ පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ කරගෙන නැවත නැවතත් ඒ හිත යොදවනවා මෙතන තියෙන වැදගත් කාරණාව තමයි මේ මූල කර්මස්ථානයේ බොහොමත්ම මධ්‍යස්ථ අරමුණ. මේ අරමුණ රුචි වෙන්න විදියකුත් නැහැ. මේ අරමුණ අරුචි වෙන්න විදියකුත් නැහැ. මේ අරමුණ අපි කැමති වුණත් අපි ළඟ තියෙනවා. මේ අරමුණ අපි අකමැති වුණත් මේ ළඟ තියෙනවා. අපි මේ අරමුණ අමතක කරයි කියලා මැරිලා යන්නේ නැහැ. අපි මේ අරමුණ වඩ වඩා වැඩුවයි කියලා විශේෂ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. කයි. හිතේ නම් වැඩිම සිද්ධ වෙනවා. අන්න එහෙම මධ්‍යස්ථ අරමුණකටයි යෝගාවචරයට උපදින්නේ. ඒ අනුව ඒ අරමුණ විසද වශයෙන් පැහැදිලිවම ගත හැකි තාක් සියලුම තොරතුරු දරා ගනිමි, ඉගෙන ගනිමි, හදාරා ගනිමි කියලා නැවත නැවතත් එහිම හිත හදාගෙන ඉන්නකොට යෝගාවචරයට හිත යෙදීමේ ආනිසංස වැටෙන්න පටන් අර ගන්නවා. හිත නොයිදුවොත් මූල කර්මස්ථානයේ නැවත නැවත මේ විදිහේ භාවනා පරියන්කේ වාඩි වෙලා කරන්නා වූ ව්‍යාපාරයක් වශයෙන් නැවත නැවත හිත නොයදුවොත් මේ ධර්ම මේ කණෙන් එනවා අර කණෙන් යනවා. ඉහකන යන ස්වරූපයකටපත් වෙනවා. ඇතුළතට උකහා ගැනීමක්, දී ගැනීමක්, දරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ධර්මය හරි හැටියට වැටහෙනවා විතරක් නෙමෙයි හිත නැවත නැවතත් අරමුණට යෙදෙනවා නම් ඒ යෝගාවචරයට වැටෙනවා ඒ අරමුණයි හිතයි වඩ වඩා සමීප වෙන්න වෙන්න ආශ්‍රය කරන්ට කරන්ට හිත විශාල පිරිසිදු වීමකටපත් වෙනවා. හිතට දහ අතෙන් ගලාන ඉන්නා වූ විවිධ කෙලෙස් ධාරාවන්, නීවරණ ධාරාවන් වලින් මද අස්වසිල්ලකට හිතපත් වෙනවා. පත් වෙලා ඒ පිරිසිදු භාවය නැත්නම් හිතියතාව කලකොල භාවය හිතේ ඇත්තා වූ කෙලෙස් බරිත භාවයේ දුර වෙන්න දුර වෙන්න හිතට අර අරමුණ වඩාත්ම පැහැදිලි වෙන්න පටන් අර ගන්නවා. ඒ වාගේම හිත වශයෙන්මුත් හිත තේරුම් අර ගන්නවා මේක තමයි හිත. මේක තමයි අරමුණ. මේක තවදුරටත් කියනවා මේක තමයි නාම ධර්මයේ කියනා වූ චෛතසික ධර්මයේ කියනා වූ හිත. මේක තමයි රූප ධර්මයේ කියනා වූ අරමුණ කියලා නාම නාම රූප වශයෙන් විෂද භාවයකටපත් වෙනවා. මේපත් වෙනකොට හරියට අරමුණ සාහිත දෙන්නට දෙන්න මූණට ලාගෙන හිටගත්තා වූ දෙන්නෙක් වාගේ පැහැදිලි වෙන්න පටන් අරගන්නවා. මේක අද මෙතන මේ වාඩි වෙලා ඉන්න බොහෝ පිරිසකට තේරෙන කාරණාවක්. මේ සඳහා අවුරුදු ගණන් වලින් කියනවා නම් මේ බුද්ධ උත්පාද කාලයේ අවුරුදු 2500කට වැඩි කාලයක් තෝරා බේරා ගත්තා වූ අරමුණක් තමයි මධ්‍යස්ථ අරමුණක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ මූල කර්මස්ථානයේ විදිහට. ඒ අරමුණේ ස්වභාවයෙන්ම අර කිව්වා වගේ හිත බඳින මත් කරවන ලෝභ හිරවන ගතියක් නැහැ. ඒ වගේම එපා නොදකින් නොපතන් කියනා වූ වයි ද්වේෂය පහල කරන ගතියකුත් නැහැ. ඒ නිසා යෝගාවචරය තමන්ගේ ප්‍රසාද සද්ධාවට වැඩියෙන් ගත්තා වූ විශේෂ වූ මේ ඕකප්පන සද්ධාවෙන් නැවත නැවතත් අර අරමුණ පිරිසිදුකොට පිරිසිදුකොට හිතේ මේ අපි ගන්නා වූ ප්‍රයත්න නිසා හිතේ තැම්පත් භාවයක් සිද්ධ ඒ තැම්පත් භාවය කියන්නේ එහෙම මෙහෙන් සැඩපහර විදියට ගලන්නා වූ රාග, ద్వේෂ, මෝහ කියනා වූ විවිධ කෙලෙස් ධාරාවල් ඈත්මත් කරලා හිත සංසුන් වෙනකොට සංසුන් වෙනකොට අරමුණ අරමුණේ නොදක්කා වූ පැති දකිමින් ප්‍රකට වෙන්න පටන් අරගන්න මේ හිත පන්දන්නේ මේ බව යෝගාවචරය මේ බණ අහලා තේරුම් ගන්න ඕන. Taman වශයෙන් කරලා අත්දක ගන්න ඕන. අත්දක ගන්නකොට ගන්නකොට යෝගාවචරයට පේනවා මේ විදිහේ පැහැදිලිව යෙදවුමක් නැති නිසා සංසාරේ පුරාම මේ හුස්ම ගැනීමත් සමග උද්දරයේ මේ ප්‍රසාරණය වීම සංකෝචනය වීම හැකිලිම පිම්බීම සිදු වුණා. නමුත් කවදාකවත් නිවනකට යොමු කරන ගතියක් තිබුණේ නැහැ. ඒ වාගේම හුස්ම ගැනීම අනුව හුස්ම රැල්ල ඉහළ පහළ ගියා කවදාකවත් මේකේ නිවනට යොමු කරන ගතියක් තිබුණා. නමුත් මේ අරමුණ ප්‍රධාන අරමුණ කවදාවත් අපේ ඈත් වුණා නෙවෙයි. අපි ළඟම තිබුණා වැඩ ගත්තේ නෑ. මොකද අපි ඒකට පෙළඹිලා එළඹිලා නොසිටින නිසා. නමුත් අපි බෞද්ධයෝ කියා ගන්නවා. භික්ෂූන් වහන්සේලා කියා ගන්නවා. නමුත් ಗುಣ විශේෂයක් සිද්ධ වෙන්නේ නෑ. නැත්නම් මොකද අපි ඒ දේ හරි හැටියට ගෞරවයෙන් නම් වකින් ඇදහිල්ලකින් නොකරන නිසා. ඒකට මොකද කාරණාව අපි ළඟ තියෙන සද්ධාව ලාමකයි. අත්තාව මතු පිට ගාපු සායමක් වගේ. අතුලට කිඳා බහින්නේ නැහැ. ඒ නිසා ධර්මය අපසන්තානගත වෙන්නේ නැහැ. මේක තේරුම් අරගත්ත සංවේගය පහළගත්ත මේ සුළු උනත් මේ පිරිස අද ඊට වැඩිය වෙනස් ආයාමයක් කරනවා. මොකද අරමුණේ මධ්‍යස්තව ඇති මේ පෙන්නා දෙන්නේ මූල කර්මස්ථානයේ නැවත නැවත යොදවනකොට හිත තපත් වෙනවා. අරමුණේ විවිධ හැඩතල දැක ගන්න පුළුවන් වෙනවා. මේ විස්තර කොක උනත් සංසුද්ධ භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න විසද භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න හිත කියන්නේ මේකය කියලා හොඳට යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම අරමුණ කියන්නේ මේකය කියලා වැටෙනවා. මොකද මේ අරමුණ එච්චර රාග දනවන, ද්වේෂ දනවන හිත අවශ්‍ය දෙයක් නෙවෙයි මධ්‍යස්ථ අරමුණ. ඒ වගේම හිත රාගයෙන් කැළඹිලා, ద్వේෂයෙන් කැළඹිලා, කඩතලු වෙලා, කඩතොළු වෙලා, අකට විකට වෙච්ච වෙලාවට අපිට හිත වටහා ගන්න අමාරුයි. හිත තැම්පත් වෙච්ච වෙලාවට තමයි ආධුනිකයාට මෙන්න හිතේ මධ්‍යස්ථ ස්වરૂපය කියලා තේරුම් ගන්න පුළුවන් හරියට ජල වාෂ්ප වතයෙන් වතුර ඉතාම කුඩා අංශ වලට කඩලා ආකාශයේ තියෙන වෙලාවට මේක ජල වාෂ්ප තියෙනවා කියලා කිව්වට කාටවත් තේරෙන්නේ නමුත් කොහොම හරි මේ ජල වාෂ්ප ටිකක් කැටි කරලා වතුර බින්දුවක් වඩට පත් කරගත්තාම ඔන්න තේරුම් ගනි. ඊට පස්සේ ඒක අයිස් කරගත්තාම වතුර ටිකක් තව හිඳවල කැටි කරගත්තාම කෙනෙකුට අල්ලලා පෙන්වන්න පුළුවන් මෙන්න වතුර වල එක ස්වරූපයක්. ඒ වගේ හිතත් විසිරීලා කුඩා අණු කුඩා අංශු වලට කැඩිලා රාග ద్వේෂ රැලි දිගේ ගමන් කරනකොට අපිට කියන්න බෑ මොකද්ද හිත කියලා. මොකද හිතට වඩා රාගය ප්‍රකටයි. හිතට වඩා ద్వේෂය ප්‍රකටයි. විශේෂයෙන්ම හිතට වඩා මෝහය ප්‍රකටයි බොහෝ වෙලාවට. ඒකට හිත පෙන්ලා දෙන්න බෑ. නමුත් අර මොනකට අර විදිහට බැඳලා තැම්පත් වෙනකොට කියකි මෙන්න හිත. මේකට තමයි නාම ධර්මයේ කියලා කියන්නේ. මෙන්න මේක තමයි ප්‍රකෘති ස්වરૂපේ නාම ධර්මයේ කියනකොට අන්න යෝගාර්ථය ඒ වෙනකොට නැවත නැවත හිත යොදවලා තිබුණා නම් තේරුම් අර ගන්නවා මෙන්න හිත මෙන්න ආරම්භ. මේකට අපි කියනවා පළවෙනි ප්‍රෝජනයක් වශයෙන්. හිත මේ යෙදවීම නිසා නාම වශයෙන් රූප වශයෙන් කොටස් වුණා කියන එක තේරෙනවා. නමුත් මේක නම්බු කරගන්න තරම් වටිනා ලොකු දෙයක් නෙවෙයි. අත්‍යවශ්‍ය දෙයක් තමයි. නමුත් මේක ඉතාමත්ම බාලාංශ පත්. මේක තේරුම් අරගත්තට පස්සේ යෝගාවචරය හිතන්න හොඳ නෑ. දැන් මගේ භාවනාව හරි. දැන් පිම්බීම හැකිලිම ඉවරයි. ඊගාට මම මොකද කරන්න ඕනේ කියලා යන්න අවශ්‍ය කරන්නේ නෑ. අවශ්‍ය කරන්නේම මේ පිම්බීම හැකිලිමම අර tempat හිතෙන්නොත් බලාගෙන ඉන්න. එහෙම බලාගෙන ඉන්නකොට Tamanට වැටෙන්න පටන් අර ගන්නවා විවිධ අරමුණු නාම කුඩා අරමුණු ගොරෝසු අරමුණු ප්‍රිය අරමුණු අප්‍රිය අරමුණු ඇවිල්ලා අර තැම්පත් හිතත් අර පිම්බීමේ හැකිලීමේ නැත්නම් ප්‍රධාන ගත්තා වූ මූල කර්මස්ථානයත් අකට විකට කරන්න හදන ආකාරය. වහාම හිතවිලි පහළ වෙලා අර ලස්සනට කරගෙන වැඩේ සම්පූර්ණම මතකලා හිත පිට යනවා. වේදනාවක් පහළ වෙලා ඊටාම තුනීවට පහළ වෙච්ච වේදනාව ක්‍රමක්‍රමයෙන් වැඩිලා වැඩිලා අරක වහයලාගෙන යනවා. වලාකුළක් ඇවිල්ලා ඉර වහගෙන ගියා හඳ වහගෙන ගියා වගේ. එතකොට නැවතත් යෝගාවචරය ටිකක් කලබල භාවයටපත් වෙනවා. මොකද හිත අර දිගේ පිටවීමක් තැන්පත් වීමක් නැහැ. හිත විසිරිය යට ගන්නවා. මේකත් යෝගාවචරය අර භාවනා හිතින්ම අල්ලා ගන්නවා. අල්ලා ගන්නවා කියන්නේ හිත පිට යන වෙලාවට හිත පිට ගියා හිත පිට ගියා කියලා ඒ මතු වෙච්ච හිත පිට යෑමේ අරමුණ අරමුණු කරගෙන අර පිම්වීම හැකිලිම මූල කර්මස්ථානයේ බලන්න වගේ හිත පිට යෑම අරමුණු කරගෙන භාවනාව ගෙනියනවා. එතකොටත් ඒ හිත පිට යෑම කියන ආවුදේ බොහොම සාංශුද්ධෙන් වැටෙහෙන්න හිත නැවත තැම්පත් වෙන්න පටන් අර ගන්නවා. මෙතන තීරුම් අර ගන්නවා යෝගාවචරය මේ හිත කලබල වෙන ස්වරූපයේ තියෙනා වගේම තැම්පත් කරගන්න පුළුවන් ස්වරූපෙකුත් වේගයෙන් කරගන්න පුළුවන් කියලා. එතකොට යෝගාවචරයට මේකේ සූර භාවයක් ඇති හිත මොන අරමුණේ රස විඳත් හිත නැවත ගෙනල්ලා tempat කරගෙන ඒ tempat හිතින්ම අර රස විඳින අරමුණ දිහා tempat හිතින්ම බලනකොට හිත tempat කරගැනීමේ සූර භාවයට යෝගාවචරයත් එක වැරද්දෙන් වැරද්දට දුෂ්කරතාවෙන් දුෂ්කරතාවයට තමන් අත්දැකීමක් එකතු කරගන්න. මේ විදිහට කටයුතු කරනකොට යෝගාවචරයට වැටෙනවා මේ හිත නිසා අරමුණු වලට විවිධ සංඥාවල් විවිධ රසයන් විවිධ දේවල් සිද්ධ වෙනවා. අරමුණු නිසා හිතට මේ වාගේ අකට විකට කලකෝලාහල සිද්ධ වෙනවා. මේ දේවල් කොච්චර සිද්ධ වුණත් මනුස්ස හිතට යෝගාවචර හිතට භික්ෂු හිතට මේක භාවනාවට අල්ලගන්න පුළුවන්. නමුත් අර මුල් පියවර කරපු නැති ඇත්තන්ට නම් බෑ. මුල් පියවරේදී අර සංසුන් අරමුණේ හිත තැම්පත් කරගන්න ගන්න යෝගාවචරය ඊගාව ටිකක් ටිකක් දඟලන අරමුණෙත් හිත තැම්පත් කරගන්න දැනගන්න. මෙහෙම දැනගන්නකොට දැනගන්නකොට යෝගාවචරය ක්‍රමක්‍රමයෙන් මේ නාම ධර්ම කොහොමද රූප ධර්ම වලට බලපාන්නේ නැත්නම් හිත කොහොමද අරමුණ විශේෂයි බලපාන්නේ අරමුණ කොහොමද හිත විශේෂයි බලපාන්නේ ඊගාවට හිත කොහොමද හිතටම බලපාන්නේ නැත්නම් අරමුණ කොහොමද අරමුණටම බලපාන්නේ කියන මෙන්න මේ නාම ධර්ම සහ රූප ධර්ම අතර ඇත්තා වූ විවිධ සම්බන්ධකම් තේරෙන්න පටන් ගන්නවා. මේක තේරෙනකොට නම් ඊටාම රසවත් උනන්දු කරවන බොහොම පහසු වැඩසටහනකින් පටන් අරගෙන බොහොම ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට යනකොට අවසානයේ මේ තුල විග්‍රහ වෙන ධර්ම කොටස බුදුරජාණන් වහන්සේ පවා තාමත්ම ශ්‍රේෂ්ඨ කරලා සලකන්නේ ඉන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ. නැත්නම් හේතුඵල න්‍යාය පෙන්වන ධර්මයට මේ අවස්ථාවේදී හිතට විශාල ඉඩක් පහසුවක් ලැබෙනවා. ඥාණය දියුණු කරගන්නට, හිත පළල් කරගන්නට, බෞද්ධ හැදියාව Tamange ජීවිතයට ලං කරගන්නට, නොහැදිච්ච කමේ ඉඳලා හැදිච්ච කමට එන්න, මහත්ම ගතිය වලට එන්න ආර්ය භාවයට උතුම් භාවනීය ස්වરૂපෙට හිත වඩා ගන්නට විශාල ආහාර ප්‍රමාණයක් හිතට මෙන්න මේ අවස්ථාවේදී ළඟා කර ගන්න පුළුවන්. අපි ධර්ම සාකච්ඡාවේ අද ගියවරාවේ අවසන් කරන්න යෙදුනේ මෙන්න මේ හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව සවිස්තර සාකච්ඡාවක්. අපි මේ පිළිබඳව ආකාර හතරක් අර කියන විදිහට නාමයට නාමයේ බලපාන හැටි නාමයට රූපයේ බලපාන හැටි රූපයට නාමයේ බලපාන හැටි රූපයට රූපයේ බලපාන හැටි විදිහට හතර ආකාරයක් අපි දැන අහගෙන තියෙනවා අපි එයින් ප්‍රථම තේරුම් ගත්තා නාමය රූපයට බලපාන හැටි මේකට අපි දර්ශනයක් වශයෙන් ගත්තේ සචේතනිකව අපි දවස පුරා කරන්නා වූ ක්‍රියා හිතලා වාඩි වෙනවා නැගිටිනවා. සක්මනේ පියවර ගිනිහිල්ලා එහා පැත්තේ ගිහිල්ලා නැවතට හැරෙනවා. හැරිලා හිටගෙන ඉන්නවා. නැවතත් වම දකුණ වශයෙන් යනවා. ඊගාවට වරින් වර අපි අත දිගාරිනවා. අත නවනවා. නැමෙනවා. හාන්සි වෙනවා. මේ ආදී විදිහට අපේ දවස පුරාම චේතනාව පූර්ව කරගත්තා වූ මේ කායික ක්‍රියා රාශිය දිහා අර මූල කර්මස්ථානයෙන් තැම්පත් කරලා කීකරු කරලා තනවා වඩා ගත්ත හිතෙන්ම බලාන ඉන්නකොට යෝගාවචරයට වැටෙනවා මේ සෑම ක්‍රියාවකම ප්‍රධාන වෙන්නේ ඒ ක්‍රියාවට චේතනාවයි ඉඳ ගැනීමක් මේ පංචස්කන්ධය තුල සංතාන තුල සිද්ධ වෙන්න විදිහක් නැහැ ඉඳ ගැනීමේ චේතනාව පහළ වෙන්නේ නැතු. නමුත් අර අපි කලිමුත් මතක් කරගත්තා වගේ මානසිකාරයක් නැත්නම් ඒ පිළිබඳව භාවනාමය අවධානයක් නැත්නම් විපස්සනාට නංවගත්තේ නැත්නම් අපි ඉඳපු ගමන් හිතගෙන ඉන්නවා අපිට මතක් වෙනවා ඉඳපු ගමන් නැතත් හිතගෙන ඉන්නවා මතක් වෙනවා ආයෙ බුදියාගෙන ඉන්නවා මතක් වෙනවා ඒක කොහොම වෙනවද මේ අතරමැද සම්බන්ධය කොහොමද කියන එක ආංකාවක්වත් හොයාගන්න බැරි වෙනවා මොකද මේවා සිද්ධ වෙන්නේ බොහොම වෙ හරියට කුරුමිනි සත්තුන්ගේ වාගේ ඒ සත්තු උපදිනකොටම ඒ ශරීරයට සම්බන්ධ ක්‍රියාපටිපාටි රාශියක් ඒ ශරීරයේ ගැට වෙලා තියෙනවා. ඒ අනුව ඒ අත්ෝ කන වේලාවට දවස් ගණන් කැමක. කෝෂගත වෙලා ඉන්න වෙලාවට කෝෂගත වෙලා ඉදිරියවත් වැටෙන්නේ නැතුව කෝෂිකත වෙනවා. ඊගාත් හලපේක් වශයෙන් හරි ඉදිරියටපත් වෙලා තතු ගන්නවා. තතු ගහලා තමන්ගේ જાතිය බෝ කරලා දීලා බැලලා. අන්න ඒ වාගේ තමයි අපි අසිහියෙන් අමනසිකාරයෙන් මේ දවස ගත කෙරුවොත් වරින් වර නමුත් අපිට කල්පනා වෙනවා දැන් නම් මම හිතගෙන තමයි ඉන්නේ. නමුත් මීට පොට්ටකට ඉස්සලා මොකද උනේ කියලා මොනවාක්වත් මතක නැහැ. ඒ වගේම තව මොහොතකින් මේ පුරුෂයා මොනවා කරයිද කියලා මොනම භක්මයකටවත් කියන්න බෑ. නමුත් සීලයක් පිළිබඳව ප්‍රතිඥා දීපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාටවත් අයිතිවාසිකමක් නැහැ කියන්න තව මොහොතකින් මොකද වෙන්නේ කියලා. ඉතින් සත්‍යප්‍රචාරින් ගැන කුමන කතාවක්ද? ඒ නිසා තේරුම් අරගන්න ඕනේ භාවනා වශයෙන් ප්‍රධානව පරියන්කේදී තමන්ගේ මූල කර්මස්ථානයේ පිළිසිඳගෙන මූල කර්මස්ථානයට බාධා කරන්නා වූ සිතිවිලි හෝ වේදනා හෝ වෙනත් දේවල් අනුව ඊටම ආදරේ හැම දෙයක්ම ආහාර කරගන්නින් භාවනා කරන යෝගාවචරය අර පරියන්කෙන් පිට අවස්ථාවලත් සචේතනිකව සිදුවෙන මේ ශරීර ක්‍රියා සෑම දෙයක් තුළම විශාල ගැඹුරක් විශාල සාරයක් දාන ප්‍රතිපදා මාර්ගයක් අවතිනවා මේ බව බුදුරජාන් වහන්සේ අපෙන් අපේක්ෂා කරනවා කියන එක තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අපිට මුලදී බැරි වුණාට මුළු පුළුවන් සෑම අවස්ථාවකම මේ විශේෂයි සිහිය යොදවන්න. ඒ විශේෂයි සිහිය යොදවනකොට ඒ පිළිබඳව ගුරු උපදේශ ඒ වගේම ආප්තෝපදේශ සම්බන්ධ කරගත්තේ නැත්නම් ඒක අල්ලගන්න බැරුව යනවා. උපමාවක් විදිහට එදා අපි ඉදිරිපත් කරගත්තේ ආහාර ගන්න වෙලාවේදී යම් කිසි කෙනෙක් ආහාර දැකුත් පමණින් වහ වහ ගිල දමන්න පටන් අරගත්තොත් ඒ ආහාරයේ ඇත්තා වූ රස කෙනෙකුට සම්පූර්ණයෙන් වටහා ගන්න බැරි වෙනව ආහාර හොඳට ඇඹරෙන්නේ නැති නිසා කෙල මිශ්‍ර වෙන්නේ නැති නිසා බඩේ උනත් දිරවීම දුෂ්කර වෙනවා අර වටිනා ඕජාව ශරීරයට උරා ගන්න බැරි වෙලා ඕජාව ශරීරයේ අපද්‍රව්‍ය සමග පිටවෙන්න ගන්නවා ඒව නරක වෙනවා මගදී නරක වෙලා ශරීරයට විස ඇතුල් කරන්න ගන්නවා මොකද හොඳට ඇඹරිලා නැති නිසා ආහාර ගන්නකොට බුද්ධ ශාසනානුකූලව නම් ප්‍රතිවේක්ෂාව සහිතව හොඳට අඹරලා හොඳට විකලා ආහාර ගන්නවා නම් ආහාරයේ තියෙන තියෙන සියලුම රස දිවට දැනෙනවා ආහාරයට හොඳට කෙල මිශ්‍ර වෙනවා ඕජාව සම්පූර්ණයෙන් පුරා ගන්න පුළුවන් විදිහට පාඩට පහසුවක් සැලසෙනවා. ඒ වගේම Taman මේ ඉරියාපත සම්බන්ධයෙන් චේතනා පූර්ව කරනා වූ ක්‍රියා සම්බන්ධයෙන් සෑම ක්‍රියාවක්ම වහ වහ කරලා මේ මොනවද ගමනක් යන්න තියෙන කෙනෙක් වගේ. මහා වැඩක් තියෙන කලබල කෙනෙක් වගේ වැඩ කරන්න පටන් අරගත්තාම අර ඒ එක ක්‍රියාවක් තුළ ඇතා වූ පුංචි පුංචි අනු කුඩා ක්‍රියා රාශිය කොහොමඩක්වත් දැක ගන්න බැහැ. ඒ පුද්ගලයාට ඒක මහා විශාල ඝන යකඩෙන් හදපු තාප්පයක් වගේ පේනවා. මේක කවදාකවත් නිද ගන්න බෑ කියලා. නමුත් මේ උපදේශ අනුව යෝගාවචරය ලෙඩෙක්සේ කොන්දේ අමාරු කෙනෙක්සේ නැත්තම් මේ පදබල ඔපරේෂන් එකක් කරලා එළියට ආපු කෙනෙක් වගේ ඉතාමත්ම නැති බැරි ගන්නට හිමීට වැඩ ටික කරනවා නම් යෝගාවචරයට වැටෙනවා මේ වැඩ අත දිගෑරීමකදී නැමීමකදී අපි ඒ දාන දර්ශනයට ගත්ත විදිහට හිඳීමකදී කොහොමද මේ වැඩ පිළිවෙල වෙන්නේ චේතනාව පහළ වෙනවා ඒ චේතනාව අනුව දිගට චේතනා රාශියක් පහළ වෙනවා මේක ඉතාමත්ම සියුම් පේන්ට බැරි දකින්න බැරි අහන්න බැරි කටවිතක් උනත් පුහුණු කරපු හිතට දෙසරයක් තුන්සරයක් උත්සාහ කරනකොට අල්ලා ගන්න පුළුවන් මේක කරන ඇත්තෝ කරපු ඇත්තෝ මේ පිළිසෙයි නිසා ඒක ගැළපෙන්නේ නැති නුසුදුසු ධර්මයක් කරන්න පුළුවන් දෙයක්. මේ විදිහට චේතනාව දැක්කට පස්සේ ඒ අනුව ශරීරයේ හිඳ ගන්නවා කිව්වහම ඒක ඇතුලේ ක්‍රියා රාශියක් ඇති බව අපි සවිස්තරව මේ වෙනකොට අහලා තියෙනවා. සමහරු අත්දැකලා තියෙනවා, සමහරු අත්දැකීමින් පවතිනවා. අනිත් පැත්ත දුරු අනාගතයේ මාර්ගකින් වැටයි මම ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. මේ විදිහට එක එක ක්‍රියා හිමිහිට නැවතිල්ලේ දෙදෙක්සේ කරනකොට අර මෙතෙක් කල මුළු දවසම අන්ධකාරේ අටලැවිල්ලේ ගත වුණාට ක්‍රමක්‍රමයෙන් මේක ලිහෙන ගතියක් වැටෙන්න පටන් අරගන්න යෝගාවචරය. මේ නිසා ලැබෙන ආනිසංසය තමයි ක්‍රියාවලිය කොච්චර මෙතෙක් කල නොදුටු නොඇසූ විරෝධයක් වුණත් දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට බැහැ ගන්න පුළුවන් වෙන විදිහේ සතියකට පිටත. ඒ නිසා කලකොල භාවයේ හිතේ අඩු වෙන ගතිය යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. නමුත් මේක ගැන ගරු කරන්නේ නැතුව මේක ගැන උත්සාහ කරන්නේ නැතුව අසාර්ථක වෙන යෝගාවචරය මේ බණ අහන ටිකක් කරදරයක් වශයෙන් ගන්න. මේකේ තේරුමක් ඇති කරගන්නේ නැහැ. දවසේ චර්යාවේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. එහෙව් හිතකට එහෙව් චර්යාව වෙනසක් නැති කෙනාගේ වචනේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. කයයි වචනයයි වෙනසක් ඇති කරගන්නට උනන්දුවක් පෙරමග ලකුණක් නොදකින්න කෙනාගේ හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒවා ඕනම කෙනෙකුට සාමාන්‍ය මානසිකත්වයට ඇති කෙනෙකුට වැටහෙන දෙයක්. ඒ නිසා හැම මොහොතේ මේ ඕකප්පන ශ්‍රද්ධාවෙන් ගන්න වැඩක්. පරියංකයේදී නම් මූල කර්මස්ථානයේ පිළිසිඳන සක්මන වශයෙන් වශයෙන් හෝ වෙන ඉදින්දා කටයුතු කරනකොට මේ සචේතනිකව කරන්නා වූ සෑම ක්‍රියාවක්ම නැවතින්නේ හිමිහිට කරන ගමන් ඒ ක්‍රියාවලියේ අදුම තරමේ අන්නර විදියේ නාම කොටස නැත්නම් නිවි හැනෙහිල තැන්පත් මේ කටයුත්ත දිහා බලානින්න හිත මේකේ කියලා දැනගන්නවා. ඒ අනුව පහළ වෙන්නා වූ චේතන, ඒ චේතනා අනුව කයේ වෙනස් වෙන්නා ආදී ගතිගුණ දිහා දකිනකොට මෙතනදී යෝගාවචරයට වැටෙනවා මෙන්න මේ හිත කියනා වූ නාම ධර්මයේ නිසයි මේ ශරීරයේ මේ নানা ආකාර ඇඹරිලි වකුටු විදි දිගහැරිලි රාශියක් මේ දවස් පුරා පවතයි. මේක දකින්නට යෝගාවචරයට තේරෙනවා අකීතයේ අපි හිතුවනම් අපි මේ හසුරුවන්නේ භූතේක් නිසාය නැත්නම් වෙන අසවල් අසවල් නොදන්නා නොපෙන යක්ෂයෙක් දේවයෙක් මිනිසෙක් කියලා ඒ කිසිම දෙයක් ඇත්තේ නැහැ මේ තමන්ම නොදැනුවත්කම යටිපහුව වෙච්ච හිතම මේ දෙන අවධාන නිධාන නිසා තමයි විධාන නිසා තමයි මේ ශරීරයේ මේ ආකාර විකාර පවත්වන්නේ කියලා Tamanටම දැක ගන්න පුළුවන්. ඒක තමයි ආනිසංසය. එහෙම නැති වුණොත් මේ ලැබිච්ච යෝගාවචරකම මේ ලැබිච්ච විපස්සනා භාවනා වඩන අවස්ථාවත් නිකම් දන්නලා යනවා කාලේ නාස්ති වෙලා යනවා. මොකද සතිය නැතුව යනවා. සතිපට්ඨානය ගැන කුමන කතාවක්. ඒ නිසා සතිය පිහිටවන පිරිසක් වශයෙන් සෑම ක්‍රියාවක් ඊටාම නැවතිල්ලේ කිරීම අවශ්‍ය වෙනවා. එතකොට යෝගාවචරය කියාවි මට දවස් ඇතුළත මේ මේ රාජකාරී කරගන්න තියෙනවා. ඒ රාජකාරී කරගන්න බැරි වෙනවා ආදී විදිහට විවිධ දේවල් හිතර කල්පනාවෙන් තියෙනවා. නමුත් කරන දේ එකක් හරි ගමන පිරිසිදුව නිස්කලංකේ නැවතිල්ලේ කරනවා නම් ඒක අනික් පැත්තට සහනයක්. අහන දකින්න කෙනාට සහනයක් කරන කෙනාට විශ්‍රාමයක්. එහෙම නැතුව හනුම දර පැළුවා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චරද වැඩ කරගෙන හිටියට මේ පුද්ගලයාගෙන් කිය වෙන වචන හරි කට්ට. මේ පුද්ගලයාගේ හිත ඒ පුද්ගලයා ඇතුලේ තියෙන යවුලක් වගේ. මේ පුද්ගලයාට නිදා ගන්නවත් ලැබෙන්නේ නැහැ යෝගාවචරයේදී. අන්නේ ඒ ගතිය නිසා මේ කරන දේ සාංශුද්ධෙන් ටිකක් හරි හරියට කරන් ඉගෙන ගත්තොත් ඒක එකතුවක්. යාදෙන ගතියකට සමගියකට සාමදානයකට හේතු වෙනවා. ඒ නිසා යෝගාවචරයා රහසේ හෝ මේ දේ උත්සාහ කරන්න ඕනේ මේ මීට කටයුතු කරන්න ඕනේ අපි එදා මේ පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුණා මීගාවට අපි ඉදිරිපත් කරගත්තේ රූප ධර්ම නිසා නාම ධර්මයක් පහළ වීම නැත්නම් රූප ධර්ම නාම ධර්ම විශ්ේ බලපාන ආකාරය කියන දෙවෙනි නාම රූප සම්බන්ධ හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගන්නයි මේකට නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරගත්තේ ඇහැ කියනා වූ චක්සු ප්‍රසාදය කන නාසය දිව ශරීරය හිත කියනා වූ මේ සදින්ද්‍රයන්ට අරමුණු අල්ලා ගන්නා වෙලාව අරමුණු ගොදුරවන්නා වෙලාවයි මේ රූප ධර්මේ නාම ධර්ම වලට බලපාන අවස්ථාව වශයෙන් දර්ශනයට ගත්තේ. ඉතින් අපි මතක් කරගත්තා දකින්නවා කියලා අපි මේ ලෝක භාවිතා කරන කටයුත්ත සිද්ධ වෙන්න නම් ඒ පුද්ගලයාට ඇහක් ප්‍රකෘති හැක් තියෙන්න. අභිධර්ම ගන්න ගන්න. ඇත්තෝ කියන චක්සු ප්‍රසාදේ කියන. මේ චක්සු ප්‍රසාදේ හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කොච්චර රූපේ ලෝකෙ තිබුණත් දැකීමේ ආසාව තිබුණත් ඒ පුද්ගලයාට දකින්න බෑ අපි අන්ධයා කියලා කියනවා. ඒ වගේම ඇහැ හොඳට තිබුණා වේවා. නමුත් රූප නැත්නම් අන්ධකාරයක් තියෙනවා නම් ආලෝකේ නැහැ රූප නැත්නම් අපිට ඇහැ තිබුණට දැකීමේ ආසාව තිබුණට පේන්නේ. ඒ නිසා මේක සඳහා ඇහැ තියෙන්න ඕනේ. ඇහැට ගොදුරු වෙන්නා වූ රූප තියෙන්න ඕනේ. මේ දෙක නැති වුණොත් පිනීම සිද්ධ වෙන්නේ. මේ ඇහැ කියන්නේ චක්සු ප්‍රසාදයේ රූප ධර්මයක්. රූප වශයෙන් බාහිරයට ආවුනේ ගස් ගල් මිනිස්සු සත්තු ආකාශයේ වලාකුළු ජලය ආදී සෑම දෙයක්ම රූප ධර්ම. මේ ඇහත් ඇහැට ආලෝකයේ ඇති අවස්ථාවලදී ගොදුරු වෙන රූපයක් කියන මේ දෙක නිසා දැකීමට හේතු වෙන්නා වූ චක්සු විඥානය පහළ වෙනවා කියන එක මේ පිටස අහලත් ඇති මේ පිටසට සඳහන් කෙරුවොත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහේ බාහිර රූපයත් අභ්‍යන්තර වශයෙන් ඇත්තා වූ චක්සු ප්‍රසාදයක් කියන දෙක එකතු වෙලා ඒ දෙකත් එක්ක ඒ දෙක අනුව චක්සු විඥානයක් පහළ වීම නිසා තමයි දැකීම මේ දැකීම සිදුවෙන්න නම් අර බාහිර රූප ධර්ම දෙක තිබුණොත් තමයි චක්ෂු විඥානේ පාදේ. මෙතනදී ඊටාම ප්‍රකටයි රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වීමේ සංසිද්ධිය. මේ සංසිද්ධිය අපි දා ටිකක් දුරට සාකච්ඡා කරා. අද අපි බලාපොරොත්තු නැයි පිළිබඳව විස්තර කරගන්න මේ ඇහිදී චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං කියන විදිහට ශ්‍රී මුකේ දේශනාවේ මේ අවස්ථාව වෙනකොට යෝගාවචරය අර කියන විදිහේ මූල කර්මස්ථානීය පිළිසිඳ ගැනීමෙන් හිත වෙන් කරලා තියාගෙන හිත පැහැදිලි වෙන්න වෙන්න වෙන්න මූල කර්මස්ථානයේ විස්තර කියා ගන්න පුළුවන් කියන தත්වයෙන් තේරුම් අරගෙන ඊළඟට චේතනාව ඇතුව කරන්නා වූ වැඩකදී චේතනාව මුල් වෙච්ච නිසා ශරීරේ නැමෙනවා දිගාරෙනවා කියන එක තේරුම් කරගත්ත කෙනාට ඒ කියන්නේ අර මුල් අයන්න ආයන්න කියෝපේ කරනාට මෙතෙන්ට එනකොට විස්තර කරගන්න ලේසි මේ ඇහත් මේ රූපයත් නිසා වෙනීම ඇති වෙනවා කියලා. නමුත් අර විදියේ ක්‍රමානුකූලව හිත තනවාඩාගෙන ඇවිල්ලා මේ දකින අවස්ථාවත් මම විපස්සනාවට නංවා ගනිමි මම මේක මානසිකාරයට හසු කරගනිමි කියන එළඹ සිටි සිහිය නොසිටියොත් අපි රූපයට අහු අපි ඒ රූපයේ වැඩිපුර විස්තර හොයන්ට ගිහිල්ලා අපි මේ දකිමින් ඉන්නවා මේ වැඩේ මම මේ ලෝකෙට අහු වෙලා තියෙන්නේ ඇහෙන්නේ කියන එක පැටක නැතු වෙනවා. අපි රූපේ ගුණ දොස් විවේචනය කරමින් පරණ පුරුදු සංඥාවල් වල හැටියට අපි යාන්ත්‍රිකව වැඩ කරන්න ගන්නවා. ඒ නිසා යෝගාවචරය මෙතනදී ඉතාමත්ම උනන්දුවෙන් එළඹ සිටි සිහියෙන් දැකීමේ වැඩකටයුත්ත අල්ලා ගන්න ලෑස්ති මේකට උපදෙස් දෙන ආර්යයන් වහන්සේලා උතුම් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කොච්චර අනුකම්පාවකින් කොච්චර අවබෝධයකින් කොච්චර ශ්‍රද්ධාවක් අපේක්ෂාවකින් කටයුතු කරනවාද කියනවා නම් බලන්න දීලා තියෙන උපදේශයේ බලන්න දීලා තියෙන ආදාතේ ලස්සන ඇස්සත්තේ අන්දේ කුසේ කටයුතු කරන්නේ කියලා. කොහොමද අපි මේ අදහස් තේරුම් අරගන්නේ? මේ සිංහලයේ කියමනක් තියෙනවා කෙනෙක් ඉදිරියට එනකොට දැකීමේ වැඩපිළිවෙලේදී භාෂා ඌරුවට අනුව කියනවා මම යන්තම් සුද දැක්කයි. මම පුද්ගලයා තාම දැක්කේ නැහැ ස්ත්‍රියව පුරුෂයා දන්නේ නමුත් කවුද වැනිනවා දැක්ක යන්තම් මං සුද දැක්ක කවුද දැක්කේ නැහැ කියන කතාව මෙයත් අහලයි. ඒ මොකද ඉස්සර වෙලාම මේ ඇහි දැකීමේ වැඩ කටයුත්තක් වෙන වෙලාවේදී ප්‍රථමයෙන්ම මේ රූප ආරම්මණය හිතට වදින වෙලාවේදී ඒ රූප ආරම්මණයේ ඇත්තා වූ විසිතුරු විස්තර හිතට එන්නේ නැහැ. ඉස්ලාම රූපයක් බව ඇති. සුද දැක්කා කියලා කියන්නේ මේ ක්‍රියාවක්ද පුරුෂයෙක්ද බණින්ද එනවද ගහන්ට එනවද වේගෙන් එනවද වමෙන් එනවද දකුණෙන් එනවද යාන්තම් ඇහැට ගැහෙන වෙලාව. රහතන් වහන්සේලා අපිට දෙන උපදේශය තමයි ඒ සුද දැක්ක පමණින්ම තේරුම් අරගන්න ඕනේ දැන් දැකීමක් සිද්ධ වෙනවා කියන තැනට සතිය පිටනවා. මේ සතිය පිටුවට පස්සේ මේ යෝගාවචරයට හැකියාවක් තියෙනවා. හොඳ මැදිහත් tempat හිතක් තියෙන යෝගාවචරයට නම් මේ වෙලාවේදී ඇහැ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ඇහැට අනුව දැකීමේ විඥාණය දැකපු දේ හඳුනා ගන්න පුළුවන් ශක්තිය පහළ වෙන හැටි දැනගන්න ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් රූපයේ උස බව, කෙටි බව, දිග බව, පළල් බව, ස්ත්‍රී පුරුෂ භාවයේ ලක්ෂණ බව, අවලක්ෂණ බව දැනගන්න ඉඩ තියෙනවා. අසත්‍යමත් නම් මේ පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒකාන්තේ මේ පුරුෂයා දකින්නේ අර රූපෙ විතරයි. එයාට කවදාකවත් සතියේ ඉතෝ මේකට ඇහැ සම්බන්ධ වෙන හැටි දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ රූපයත් ඇහත් නිසා දැක ගැනීම දැන ගැනීම මේ රූපය දැන ගැනීමේ හිත පහළ වෙන හැටි දැනගන්න හම්බ වෙනවා. මේක කතා කරනකොට ධර්ම දේශනා කරනකොට උනත් බොහොම සංකීර්ණයි. අර අරමුණත් හිතත් වෙන් කරගෙන මේ අරමුණේ හිතේ වැඩ පිළිවෙල සද්ද tempat හිතෙන් බලාගෙන ඉන්න පුහුණු කරපු යෝගාවචරයට මේක බොහොම වටිනා අභ්‍යාසයක්. බොහොම ලස්සන අභ්‍යාසයක්. මේ රූපය පහළ වෙනකොටම අපි ඒකාන්තයෙන්ම රූපේ දිහාට පැනලා අර සුද දැක්ක පමණින් නතර වෙන්නේ නැහැ මේක ස්ත්‍රී පුරුෂ භාවය හොයනවා ඊට පස්සේ උස කළු භාවය හොයනවා කලින් දැකලා තියෙනවද නැද්ද හඳුනනවද නැද්ද ආදී විදිහට අරගේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හොයන්න ගත්තාම ඒ කාන්තේ මර හිත අර රූපේ ගැලී ගන්න අර රූපේ මතේ මත්වීම ආකාර දෙකකට සිද්ධ වෙනවා. ඊටාම ප්‍රියජනක රාග දනවන සුළු අත්දැකීමක් නම් ලෝභයෙන් හිත ගත දෙතේ. යම් විදියකට අප්‍රිය අමනාප අරමුණක් නම් මෙතකින් මේක වෙනුවට මට අහවල් දෙයක් දක්වන්න නම් කියලා අරක නොදකින්ට ද්වේෂය පහළ ඒ වෙනුවට මට හොඳ දෙයක් දකීවා කියලා හොඳ දෙයක් දැකීමේ ආශාව ලෝභය පහළ මේ නිසා මොන දේ වුණත් අර හිත වසී භාවයට පත් වාහෙලාගෙන යන. ඒ වාහෙලාගෙන ගිය පුද්ගලයා වහාම තමා කියලා පුද්ගලයෙක් එතන හඳුනා ගන්නොත් ඒ දකින්න කෙනා ස්ත්‍රියක රූප පුරුෂයෙක් බෞද්ධයෙක් අබෞද්ධයෙක් මිත්‍රයෙක් තරහකාරයෙක් ආදී විදිහට විවිධ රාශි ක්‍රමවලට අපි කෙලෙස් අතුපතර විහිදවල වැඩෙන්න ගියාම ඒ විහිදෙන අතුපතර වලින්ම හිත මිදාන වෙලා යනවා. හැංගී ගන්නවා. අපි රාගයත් දිගේ වේගයෙන් වැඩ කරන පුරුෂයෙක් බවට පත් මේ නිසා අර චක්කු විඥානයේ පහළ වෙලා අර සෝ මේ රූපයයි ඇහැයි දෙක සම්බන්ධ වෙන මොහොතේදී ස්පර්ශයේ පහළ වුණා හා සමාගම අපි පුරුදු සංසාරගත ක්‍රමයට වේදනාව හැම වෙලාවෙදීම තණ්හාව පාටපත් වෙන ඒකාකාර යාන්ත්‍රික වැඩ පිළිවෙලකට අහු වෙලා යන්ත්‍රයක් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා කවදාහක්වත් තේරුම් අරගන්නේ නැහැ මේ රූපයක් දකින්න වෙලාවේදී ඇහැ කියනා වූ රූප ධර්මයක් රූපේ කියනා වූ රූප ධර්මයක් නිසා හිත ඇතුලේ චක්ෂු විඥානය පහළ වෙනවා. මේ තුන එකතු වෙච්චාම ඒ තුනෙන් අර රූපය හොඳ වශයෙන් නරක වශයෙන් මධ්‍යස්ථ වශයෙන් තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගත්තට පස්සේ ඒ අනුව රාගය පහළ වෙනවා. මෙන්න මෙහෙම වැඩ පිළිවෙලක් කියනවා කියන එකේ වැඩපිළිවෙලේ පියවරෙන් පියවරට විසදව දැකගැනීමේ හිතක් වෙනුවට තාමත්ම වේගයෙන් ඉද වේදනානුව තණ්හාව පාල කරගන්න. මිනිසා බුදුරජාණන් වහන්සේ පුතර්ජන හිත සංදර්ශනය කරලා පෙන්නකොට චක්කුංච පටිච්ච රූපේච උපපච්චති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. ඒ නිසා රූපය දකින්නවා අපිට පේනවා අපි නොදැනුවත්වම තණ්හා ස්රෝතේ දිගේ වේගෙන් ඇදීගෙන යන බව විතරක් අපි දන්නවා. නමුත් මේ අතරමැද මහා බ්‍රහ්මයි. නැවුම්කාර දෙවියෙක් අපිට අසුබ දර්ශනයක් ගෙන හැරපෑවා. මට ඊටා මගේ පින නිසා වටිනා ලස්සන රූප දර්ශනයක් මට ඇති කරගත්තා කියලා අපි ආඩම්බර වෙනවා. එහෙම නැත්නම් කනගාටුයි. නමුත් අපි විදර්ශනානුකූලව මේ දේ දැකගනිමි දැනගනිමි කියන විදිහට ක්‍රමානුකූලව වඩරගත්ත හිතකින් මේක දකින්නකොට අපිට තේරෙනවා මේ තාක්කල් අපි දැක්කනම් දැකලා තියෙන්නේ මෙන්න මේ තෘෂ්ණාව විතරයි. මේකෙදී ඇහැ සම්බන්ධ වෙන හැටි අපි දැකලා නැහැ. මේකෙදී මේ චක්ෂු විඥානයක් වැඩ කරන හැටි අපි දැකලා නැහැ. ඒ අනුව ඊටාම මූලිකව පහළ වෙන ප්‍රිය භාවය, අප්‍රිය භාවය නැත්තම් සුඛ වේදනාවක් වශයෙන් මේක ගන්න හැටි, දුක් වේදනාවක් වශයෙන් මේක ගන්න හැටි, අදුක්කම සුඛ වේදනාවක් වශයෙන් මේක ගැනීම හැටි අපිට අහුවෙන්නේ නැහැ. නමුත් ඒ හා සමග පහළ වෙන්නා වූ තෘෂ්ණාව වහාම මුල් කර ගන්න. යටපත් කරනවා. හිත යටපත් කරනවා. ඒ නිසා හිත ඊටාම දුක්ඛිතව මිලානව යනවා. විශ්දී යනවා. කැඩිලා බිඳලා. ආයේ හිතට ආයේ මේ මිනිස්යාට උදව්වක් කරගන්න බැරි තත්ත්වෙට වාෂ්ප වෙලා යනවා. තෘෂ්ණාව මුල් තැන අරගෙන අර සංසාර ගමනේ වද දිදී බැඳ බැඳ අරගෙන යනවා මරණය දිහාවට. වද දෙන දිහාවට ජාති දුකට ජරා දුකට මරණ දුකට ඒකාන්ත මාර්ගයේ දිගේ අරගෙන යනවා. ඉතින් අඬනවා. ඉතින් පපු යද්දේ ගග අඬනවා. අනේ මෙන්න මෙහෙම දෙයක් වුණා මම දන්නේ නැහැ. මේ පුද්ගලයා දැකපු ගමන් මට පියෙන් අන්ත හිතුණා. එහෙම නැත්නම් මේ පුද්ගලයා කරේ මට රාගය පහළ වුණා. අන්න ඔය විදිහට අපි ඉව්වට වන්දි කරනවා මුළු ජීවිතේ පුරා. නමුත් මේකේ ගැළවුමක් ඒ පුද්ගලයාට හිතෙන්නේ නැහැ. හිතෙන්නේ මේක දෙවියන් වහන්සේ මට අනුකම්පා කරන්න නමුත් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවට අපිට අත දෙන්න ඉස්සර වෙන්නේ නැහැ. මෙතෙන්ටපත් වෙන්න ඉස්සර වෙලා. දෙටේ එන්න ඉස්සර වෙලා හිතකම කියලා පෙන්නනවා. අන්තිම රාග ධනක හිතවිල්ලක් රාග ධනක වස්තුව දැකලා රාගේ මුසපත් වෙච්ච වෙලාවට එන්න ඉස්සර වෙලා. ඒකට හිත ලෑස්ති කරගෙන ඉන්න. කොහොමද ලෑස්ති කරන්නේ? සාමාන්‍ය මධ්‍යස්ථ අරමුණක් දකින්නකොට රාගේ, ద్వේෂේ පහළ වෙන හැටි දකින්න, යනුව හිත විසිරෙන හැටි දකින්න, දැක දැක හිත සංසුන් කරවන්න. දැක දැක හිත සංසුන් කරවන්න කරන්න. ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි සංසුන් වෙච්ච හිතකට වැඩ කරනකොට දවසේ තමන්ගේ ශරීරයේ හසුරවනකොට ඇති වෙන වේදනාව විතේ හිත යොදවන්න. මේ වේදනාවල රාග ස්වරූපේ දැක ගන්න දැක දැක සංසුන් කරවන්න. ද්වේෂ ස්වරූපේ දැක ගන්න දැක දැක සංසුන් කරවන්න. අන්නේ විදිහට සංසුන් කරගත්ත හිතට කිලින්ම රාග ජන කරුණක් ආවත් හිතේ ප්‍රතිශක්තියක් වැඩෙනවා. හිතේ සූදානම් ශරීරයක් තියෙනවා. අන්නේ සූදානම් ශරීරය ඇති කෙනාට නම් අච්චරම රාගයට මුසපත් වෙන්න කලින් අච්චරම ද්වේෂයට මුසපත් වෙන්න කලින් අතරමැද තැනකදී හෝ නතර කර ගන්න පුළුවන්. මේ ගාවට වඩ වඩාත්ම තමන් යෝනිසෝ මනසිකාරය කියනා වූ මුලට ඇද තබන්නා වූ සතිය පිහිටනවා නම් අර රාගයට මත්වෙච්චි ඝන බහල අවස්ථාවේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් දකින්න වාරයක් වාරයක් පාසා සිදු වෙන යන්ත්‍රයේ යාන්ත්‍රණය දැක ගන්න පුළුවන්. කොහොමද රූපේ සුද දකින්නේ? ඒ අනුව ඇහැ එතෙන්ද යෙද වෙන්නේ? කොහොමද ඒ අනුව ප්‍රිය අප්‍රිය භාවයේ ඇති වෙන්නේ? ඒ අනුව කොහොමද මේකේ විස්තර අනුව්‍යංජන වශයෙන් බලන්නේ? ඒ අනුව රාගය පහළ වෙන්නේ? කොහොමද ද්වේෂය පහළ වෙන්නේ කියලා මේ Taman තුල සිදුවෙන වැඩපිළිවෙලට රූපයේ ඇති වටිනාකමක් නැහැ. රූපේට දොස් කියලා වැඩක් නැහැ. දොස් කියන්න රූපයෙන් කරන්නේ උද්දීපනය කරන එක විතරයි. අපි යන්ත්‍රයක් විදිහට ඒකත් එක්ක ගැටෙන්න යනවා නම් යන්ත්‍රයක් විදිහට ඒක ඇදබැඳ ගන්න යනවා නම් ඒකේ දෝෂේ ඒකේ නරක නුපුණු හිතේ නරක බව බුදුරජාන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා දකින්න වේලාවේදී මොන තරම් සතියකින් මොන තරම් එළඹ සිටි සිහියකින් මොන තරම් පුහුණුවකින් කටයුතු කරන්න ඕනේද කියන එක මෙච්චර ධර්ම දේශනා කරන්න බැරි නිසා රහතන් වහන්සේලා සඳහන් කරනවා අන්දේ කුසිය ගත කරන්නේ රූපේ දැක්කට කවදාකවත් රූපයක් දැක්ක ගානකට වැඩ කටයුතු කරන්න එපා තමන්ගේ ඇහැ ගැන සතිමත් වෙන්න තමන්ගේ හිත ගැන සතිමත් වෙන්න එතකොට ඒ රූපෙට කරන්න පුළුවන් හොල්මන අඩු වෙලා යනවා එහෙම නැත්නම් රූපේ සම්පූර්ණයෙන්ම තමන් හොල්මන් කරනවා මෝහණය කරවලා රූපෙ දිගේ යනවා මේ නිසා චක්කු මාස යත අන්දෝ කියලා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාගේ අනුගමන ඇතුව දේශනා කරන්න ඉඳලා තියෙනවා. සෝතේ ගැන කල්පනා කරත් මෙච්චරමයි. අපිට සද්දයක් අහපු පමණින්ම මේක මංගල සද්දයක්, මේක ආමංගල සද්දයක්, මේක ආසවලාමට බැන්න අය, මේක ආසවලාමට ප්‍රශංසා කරාය කියලා වහාම හිත එහිට බැඳී ගන්න හැටි, ඒ බැඳී ගන්න අනුව අපි යන්ත්‍ර විදිහට වැඩ කරන හැටි කල්පනා කරනකොට කොච්චර බයජනක තැනකද අපි ඉන්නේ කියලා අසතිමත්ව ගත කරන සෑම මොහොතක්ම කොච්චර භයානක සංදිස්ථානයක්ද කියන එක යෝගාවචරයට විශේෂ සංවේගයක් පහළ වෙනවා. මේ ප්‍රසාද සද්ධායෙන් පහළ වෙන සංවේගයක් නෙවෙයි කියන එක මේ අත තේරුම් අරගන්න ඕනේ. යම් කිසි කෙනෙක් ඕකප්පන සද්ධාවෙන් පිළිපන්නා නම් බැහැලා දවසින් දවස දවසින් දවස තමන්ගේ ඉඳුරන් ගැන කල්පනාවී යුක්තව එළඹ යුක්තව ඥානාන්විත කටයුතු කරන කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා සෑම ක්ෂණයක් පාසාම අපි මේ ඉන්නේ බොහොම ඉතාම භයානක අවස්ථාවකට පත් වෙන සතිමත්ුනේ නැත්තම් සාමාන්‍ය ඉදිරිපත් ක්ෂණ සම්පත්තිය පන්නා ගන්න. නිසා එළඹ සිටි සිහිය ගත කරන්න ඕනේ. මේ විදිහටම වරින් වර වරින් වර දවස පුරාම අහන වාරයක් පාස, දකින්න වාරයක් පාස, ගන්ධ සුවඳ බලන වාරයක් පාස, රස බලන වාරයක් පාස, ස්පර්ශය ලබන වාරයක් පාස, හිතට ධර්මාරම්මණය පහළ වෙන වාරයක් පාස. අපි යන්ත්‍රයක් විදිහට මේ කුරුමිනිය වාගේ වේය වාගේ උප්පත්තියම ගෙනාපු ඒ සහජ පුරුද්දටම වැඩන්නේ නැතුව එළඹ සිටි 100ට අවස්ථාව දෙනවනම් අපිට හැදෙන්න ඉඩ තියෙනවා. ශික්ෂා මාර්ගයේ වැඩෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි ගිනාරු රළු පරළු ගතිය එහෙම ඉතුරු වෙනවා. ගුරු බහු මත දික්ටි එහෙම ඉතුරු වෙනවා. මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් මම අසවලාය ආදි විදිහට ගත්තා වූ මත දිගේම ගමන් කරන නිසා විවිධාකාර අහේතුක දික්ටි විෂම හේතුක දිට්ඨිය අනුව ගිහිලා මේක මට අසබලා වෛරයෙන් කරපු දෙයක්ද නැත්නම් මේක දිව්‍යන් වහන්සේගේ ශාපයක්ද මෞං කාල දිව්‍යන් වහන්සේට විතරේ මේකෙන් මාව ගලව ගන්න පුළුවන් වෙන්නේ ආදී විදියට බාහිරේ රඳා පැවතිලා බුදුපතේ බුදු මහරහතන් වහන්සේ කියනා වූ මේ සද්දේ වස්තු නීච නිගාතන තත්ත්වයටපත් අපි අදහන්න තියාග ළඟට ගන්න වටින්නේ නැති දේවල් ලං කරගන්න. නමුත් එතකොට අර සද්දේ වස්තු වලට අසරණ භාවයකටපත් වෙලා අපෙන් ඈත් වෙන්න පටන් අරගන්නවා. කල්යාණ මිත්‍රයින්ට කිට්ටු කරගන්න බැරි වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයා අර කියාපු තාට මූල කර්මස්ථානයේ පටන් තමන්ගේ හැසිරීම වල தත්ත්වෙ පටන් ඇහිීම දැකීම දක්වා විස්තර කරගෙන යනකොට මේ විදිහට රූප ධර්ම නිසා අපි හොල්මන් වෙන හැටි රූප ධර්ම නිසා අපේ හිත මත් වෙන හැටි දැක ගන්න පුළුවන් මේකට උපමාවක් පෙන්නනවා අපි කවුරුත් දන්නවා ගිනි පෙට්ටිය කියන එක. ගිනි පෙට්ටියේ පැත්තේ තියෙනවා වෙඩි බෙහෙත් තලයක්. ඒ වගේම ගිනි කූරේ හිසේ තියෙනවා වෙඩි බෙහෙත් තොගයක්. ඒ ගිනි කූරු හිස පැත්තක තියෙන තාක්කල් ගිනි කූරු හිතෙන් නෑ ගින්දරපත් වෙන්නේ. ඒ වගේම ගිනි පෙට්ටි පියනේ තියෙන පැත්තේ තියෙන වෙඩි බෙහෙත් කොච්චර තිබුණත් ඒක ගිනි ගන්න ස්වරූපෙකුත් නෑ. මේ ගිනි කූර ගිහිල්ලා හරීම ක්‍රමයකට අන්න අර ගිනි පෙට්ටියේ පැත්තේ තදින් වදින්න ඕන. වදිනකොටම එකපාරටම සද්දෙකුත් පිට වෙලා ගිනි දැල්ලක් පැනනවා. අන්න ඒ වගේ තමයි අර ගිනි පෙට්ටියේ පැත්තේ තියෙන බෙහෙත් ටික වගේ අපේ ඇහි තියෙනවා චක්සු ප්‍රසාදය කියන මේ රූප අරමුණු වැළඳ ගන්නා පිටි ගන්නා ස්වરૂපයක්. ඒ නිසා මේ පිටි ගන්නා වූ ධාතු ස්වરૂපයක් අපේ මේ ශරීරයේ ඇහි තියෙන රූප සම්බන්ධ. ඒකට හරියට ගිනි කූරේ හිසම ඇවිල්ලා වදිනා වගේ රූපයක් ඇවිල්ලා වැදුනහම මේ නිසා පහළ වෙන දෙයක් තමයි ගිනිදැල්ල. ඒ වාගේ තමයි චක්ෂු විඥානීය මෙන්න මේ වාගේ ඇහි ඇවිලා රූපයක් වැදීම නිසා පහළ වෙන ගිනිදැල්ල. නමුත් අසතියෙන් ගත කරනවා නම් හරියට අසතියෙන් ගිනි පෙට්ටිය පාවිච්චි කරා වගේ පාට ගිනි පුරපත්තු කරුවා ගැහුවා විසිකරුවා ඉවරයි. නමුත් මේක දිහා බලනකොට පේනවා මේ ධාතු කොටස් එකතු වීම නිසා රූප ධාතු කොටස් එකතු වීම නිසා අර ගින්නක් පහළ වෙනවා වගේ රූප ධර්ම නිසා අපේ හිතේ නාම ධර්මයක් පහළ වෙනවා කියලා සතිමත් පුද්ගලයාට වර එක චක්ෂු විඥානයේ වැටෙයි වර එක චක්ෂු ප්‍රසාදයේ වැඩ කටයුත්ත වැටෙයි වර එක රූපේ වැටෙයි මේ නිසා එළඹ සිටි සිය කියන කෙනාට දවසේ ගත කරන සෑම මොහොතකම කොයි මොහොතද කියලා කියන්න බෑ ධර්මයේ ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒකට එළඹ සිටි ගතියෙන් ගත කරනවනම් ඒ පුද්ගලයා අප්‍රමාදී පුද්ගලයෙක්, එළඹ සිටි පුද්ගලයෙක්, පිළිපන්නා වූ පුද්ගලයෙක්, යෝගියෙක්, වික්ෂුවක් කියලා කියන්නේ. ඒකට අර විදිහට පුහුණු කරගෙන, පුහුණු කරගෙන යන්න මෙතනින් එහාට ඒ කියන්නේ නාම ධර්මයක් නිසා නාම ධර්මයක් පහළ වෙනවයි කියන එක මේ ධර්ම කතාව දිගේම ඉදිරියට ගෙනියන්න පුළුවන් ඉදස්මයි. මේ අපි අරගත්ත නිදර්ශනයේ හැටියට ඇහැ නිසා ඇහැට රූපයක් වැදීම අනුව සෝත චක්කු විඥානය පහළ වෙනවා. මේ පහළ වෙච්ච උනහම මේ වැඩ තුන එකතු වෙලා අපි කියන එකට දැක්කා කියලා. නමුත් මෙතනදී ක්‍රියාත්මක වෙන තවත් මානසික ධර්මයක් තමයි මානසිකාරය කියලා කියන්නේ. මේක තේරුම් අරගන්න බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. නමුත් නියම ක්‍රමයෙන් තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා කියන්න පුළුවන් අපි අපේ හිත යොදවන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. අපේ හිතේ අවධානය කෙනකට යොදවන්න පුළුවන්. ඒ නිසායි ආධුනික යෝගාචර කියන්නේ හිත උතරේට යොමු කරවන්නේ. එතකොට යොමු කරවන්න. අන්න මේ යොමු කරවීමට මානසිකාර්ය කියලා පාලියෙන් සඳහන් කරනවා. මේ මානසිකාර්ය වෙන වර එක ඇහැට යොමු. එතකොට අපි දකිනවා. මානසිකාර්ය වරක කනට යොමු වෙච්චාම අපි අහනවා. මානසිකාරයේ වරක දිවට යොමු වෙච්චාම අපි රස බලනවා. නහයට යොමු වෙච්චාම නාසයේ ගඳ බලනවා. නාසයෙන් ගඳ බලනවා. ශරීරයට යොමු වෙච්චාම ශරීරේ පුරා ඇත්තා වූ ප්‍රසාද රූපෙන් ස්පර්ශ ලබනවා. හිතට ගියාම හිතන. මේ නිසා අරමුණු වශයෙන් මූල කර්මස්ථානයේ හිත ඉදාගෙන ඉන්න තාක්කල් මානසිකාරයේ එහි පවතින තාක්කල් අපිට මූල කර්මස්ථානයේ වේ. නමුත් බාහිර ඊට වැඩිය ලොකු අරමුණක් මතුවෙච්ච ගමන් සත්‍යයක් වේගෙන් ආපු අපට නොකියාම අපේ හිතේ ඇතව මේ මානසිකාරය ඒ සද්දයේ ඝන බහලකම නිසා බාහිරට යනවා. ඊය ගමන් ආයතනින් එහාට ඉන්දීමේ හැකිලීමේ හිතක් මූල කර්මස්ථානයේ දියුණු කිරීමේ හිතක් නැහැ. හිත කැඩුනා කියන්නේ. සමහර වෙලාවල් වලට එහෙම ගිහිලා සද්ද දිගට තියෙද්දිම අපි සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනකොට අපිට ආයෙ පුළුවන් වෙනවන්න අර මානසිකාරය හසුරුවා නැවත අපි ගෙනල්ලා තියෙනවා පිම්බීම හැකිලිම. නැවත ආය පුළුවන් පිම්බීම හැකිලිම දක්වන්න. නමුත් එතකොට සද්දයක්. ඒ නිසා යම් වෙලාවක නම් අපි සද්ද අහන්නේ එතනදී මූල කර්මස්ථානේ නැහැ. මොකද හේතුව මානසිකාර්ය එකයි. ඉන්ද්‍රිය නම් හයක්. ඒ නිසා ඒ ඒ ඉන්ද්‍රියට වරින් වර හිත යොමු කරවන මේ ගතියට කියන මානසිකාර්ය. මේක හරියකට ඊතලයක් දුන්නකින් මානනවා. නැත්තම් උරුවක අවරපෙත්ත මාර්ගයෙන් උරුව එහෙම හසුරවනවා. මේ මානසිකාරය නොයදුනොත් රූපයක් ඇහැට වැටුණත් ඒක අපි දැක්කා කියලා කියන්න. අපි ඒ වෙලාවේ ආහා ඉනවා වෙන්න පුළුවන්. දෙයක් රස බලමින් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට දැකීම සිදු වෙනවා. නමුත් පුහුණු නැති හිතට නැත්නම් අහපු නැති බණ අහපු නැති හිතට මේක වටහා ගන්න අමාරු වෙන කාරණා මොකද මේ මානසිකාරේ තාමත්ම යොහුසුලි. තාමත්ම වේගයි. මේ ඇහි තිබුණ මේ කනට මේ කනේ දින මේ දිවට ගියා. නැවත මේ නැහැට නැවත මෙන්න ශරීරයට ගියා. අන්නේ විදිහේ මේ මානසිකාරය තාමත්ම වේගෙන් වැඩ කරනවා. නමුත් මානසිකාරයේ යෙදුනේ නැත්නම් ඇහැ තිබුණත් රූප තිබුණත් පේන්නේ නැහැ. ශබ්ද තිබුණත් කන තිබුණත් ඇහෙන්නේ නැහැ. මේක පරෝජන ගන්නවා කර්මස්ථානාචාර්යවරු. ප්‍රධාන කර්මස්ථානාචාර්යවරේ අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කරන ක්‍රමයේ හැටියට යෝගාවචරය මූල කර්මස්ථානයේ මනස්කාරය යොදවලා කරගෙන යනව බොහෝ විට වරදින. හරි ගිය වෙලාවක් ආවොත් ලෝකේ හෙන ගැහුවා. කිසියම් කරදරයක් තු මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් මොකද මානසිකාරයේ පාලනයට යටත් වෙලා මානසිකාරයේ තියෙන්නේ අර නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කාය සාක්ෂි කරගෙන මතක් කරලා දෙනවා ඒ ළඟ තමන් විදුරු මඩුවක සමාධිගතව වැඩ කර වැඩ වැඩ සිටින අවස්ථාවේදී මේ ළඟ කුඹුරට හෙනයක් ගහලා නියුන් සහෝදරය දෙන්නේ કોઈ හරක් පාන් දෙන්නේ કોઈ දෙක કોઈ මැරිලා ගිහිල්ලා මිනිසු රැස් වෙලා මහා ගෝසාවක් බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් කොට වෙලා නැගී හිටලා එළිය සක්මන් කරනකොට මිනිස්සු කෑ ගහනවා එතනම වෙලි. මොකද කියලා අහනකොට ඇයි ස්වාමීන් වහන්සේ මෙතන මේ මහා හෙනයක් ගැහුවානේ මිනිස්සු දෙනෙක් මැරුණානේ හරක් හතර දෙනෙකුත් මැරිලා ගියානේ ඔබ වහන්සේ කොහෙද ඉන්නේ? මම මෙන්න මේ කුටිය තමයි. එතකොට ඔබ වහන්සේ නිදාගෙන ඉන්නේ නෑ මම නිදාගෙන නෙවෙයි. එහෙනම් මොකද මේ? යත්තන්ට තේරෙන්නේ නෑ. යත්තන්ට තෝරුම් අරගන්න තමයි. ඒ නිසා මේ වගේ නිදර්ශනවලින් පේන තියෙන මානසිකාරයේ යම් කිසි දෙයකට යෙදවිලා තියෙනවනේ ඒ මානසිකාරයේ පූර්ණව යෙදවිලා තියෙනවනේ. ඒන් බාහිර දේවල් වලින් බාධා කරන්න අමාරුයි. බාධා වෙනවනම් වෙන්නේ මේ මානසිකාරය තව පුරුදු මෙන්න මේ මානසිකාර්ය කියන ධර්මය විස්තර කරන්නයි මම මේ අඳුරලා දෙන්නයි මේ විස්තරය කිව්වේ. මෙන්න මේ මානසිකාර්ය පහළ වුණොත් තමයි චක්ෂු විඥානය පහළ වෙන්න පුළුවන්. ඇහැයි රූපයයි එකතු වුණාට ඒ දිහාවට හිතේ අවධානය යොමුනේ නැත්තම් පෙනෙන්නේ නැහැ. සද්දේ තිබුණා කන තිබුණා නමුත් ඒ දිහාවට මේ මානසිකාරයේ යෙදුනේ නැත්තම් ඇහෙන්නේ නැහැ. මේක විස්තර කරන නම් ගොඩාක් එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා විස්තර කරන්න පුළුවන්. අපි මේ ගත කරන මේ මොහොත ගත්තොත් අපි ඉඳගෙන ඉන්න ස්පර්ශය කයට වැටෙනවා. මේ කතා කරන ධර්ම දේශනාව කනට ඇහෙනවා. ඇත්ත ගැරගෙන හිටියොත් මේ වවට ඇත්තා වූ දේවල් පේනවා. දිවට මේ වෙලාව වෙනවා කර නැත්නම් කෙල රස දැනෙනවා. නාසයට වාතය වැටෙනවා. නමුත් කල්පනා කළ බලන්න මේ එකයි එක වෙලාවට අපිට වැටෙන්නේ. දිගට ධර්ම දේශනාවටම හිත යොදාගෙන හිටියොත් ඒ විනාඩි 5 තුළම ඉඳගෙන ඉන්න බවක් මතක නැහැ. බලාගෙන ඉන්නවයි කියලා මතක නැහැ. රස බලන ස්වරූපයක් මතක නැහැ. මොකද හේතුව මානසිකාරයේ යෙදවීම නිසා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ. මේ මානසිකාරය නිසා තමයි චක්ෂු විඥානේ පහළ වෙන්නේ. එහෙම තු ලෝකෙ කොච්චර සද්ද තිබුණත් සද්ද වලට බැනලා වැඩක් නැහැ. මේ සද්ද වලට හිත මානසිකාරයේ යෙදුණා නම් ඒකත් දෝෂයක් වෙයි. නුකෝණු හිතේ මානසිකාරේ ආර අපි කියපු යහුසුළු ගතිය පවතින. තාම වේගෙන් එකට යන්න පුළුවන්. නමුත් එතනදී යෝගාවචරය සතිය යොදවලා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරාන ආයෙත් පුළුවන් වෙනවා මානසිකාරය පාලනය කරගන්න. එතකොට නැවත තමයි සුදුසු තැනකට යොමු කරවන්න පුළුවන් ගතිය තියෙනවා. මේ නිසා භාවනා කරගෙන යනකොට යෝගාවචරයට මුලින් ඉඳගන්න ඉරියව්ව පේනවා. ඉරියව්ව බලනවා. බලලා උදරයට හිත යොදනවා. යොද කරලා යොදලා පිම්බීම අනුව පිම්බීම පිම්බීම හැකිලිම අනුව හැකිලිම හැකිලිම වශයෙන් විසදව මෙනෙහි කරගෙන යනකොට පිම්බෙන අවස්ථාවේදී ඒ යත්තා වූ පිම් තදවීම තෙරපීම් චලන වැටෙනවා හැකිලෙන අවස්ථාවේදී බුරුල් වීම තදවීම තෙලවීම චලන වැටෙනවා දැන් මේක තමයි මගේ මානසික කාර්යය හරියදවම කියලා හිත ඒ කෙරේ උනන්දු කරන වඩ වඩාත් ඒ දිහාට යනකොට යෝගාවචර තමයි ඉඳගෙන ඉන්න බවක් අර කසන ගති නලියන ගති හිරිවැටින් ගති අමතක වෙලා යනවා අමතක වෙලා ගිහලා මානසිකාර්යයේ යම්තාක් උදරේ පවතිනවාද ඒ තාක් පිම්බීමෙන් හැකිලිම වෙන් වෙලා පේනවා අරමුණෙන් හිත වෙන් වෙලා පේනවා මොකද මානසිකාර්යයේ ඇත්තා වූ හක්කම නිසා නමුත් මෙහෙම කරගෙන යනකොට මානසිකාර්යයේ දුර්වල වෙනවා සතිය දුර්වල වෙනවා ඔන්න එක පැත්තකින් යාන්තමිට වේදනාවක් මතුවෙන්න පටන් අර ගන්නවා ඒ වේදනාව මූල කර්මස්ථානයේ ධර්මයට ප්‍රකට නැති තාක්කල් අත් මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් ක්‍රමයෙන් අර වේදනා ස්වરૂපේ වැඩි වෙලා දැන් මූල කර්මස්ථානයේ ඉක්මවාගෙන වේදනාව යනකොට මානසිකාරයේ ඉබේම එකට වෙන්න ගන්නවා. නැත්තම් එහෙම ගහන්න ගන්නවා. වේදනාවෙත් හිටිනවා අරමුණෙත් හිටිනවා. වේදනාවෙත් හිටිනවා අරමුණෙත් හිටිනවා. මෙතකොට වේදනාවම ඉතාම ප්‍රකට නම් කර්මස්ථානාචාර්යවරු මතක් කරනවා වේදනාව මෙනෙහි කරන්නේ. එතකොට වේදනාව අඩු වුණා නම් නැවත එනවා මූල කර්මස්ථානට. වැඩි වුණා නම් වේදනාව දිගින්ම යනවා. මෙන්න මේ විදිහට යම් තැනකද මානසිකාර්යය පවතින්නේ අන්න එතනයි හිත විඥානයේ පවතින්නේ. මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගන්නකොට යෝගාවචරයට වැටෙනවා දවස පුරාම මේ සටින්ද්‍රිය තුලින් අපිට විශාල අරමුණු ධාරා හයක් ඇතුළට වැක්කිරමින් පවතින. නමුත් අපි එක වරකට එකයි අතක්. ඒකට හේතුව නුකුණු හිතට නම් අරමුණේ ප්‍රකටභාවය. අරමුණ ඊටාම ගොරෝසු නම් ඒ අනුව හිත එහෙට දුවනවා මෙහෙට දුවනවා ඒකේ ඉස්පාසුවක් නැහැ. Tamanට පාලනයක් නැහැ. නමුත් ඊටාම පුහුණු කරපු හිතක් ඇත්තා වූ රහතන් වහන්සේලාට කොයි දේ දැක්කත් සුභයක් විදිහට දකින්නවනම් සුභයක් විදිහට දකින්න. අසුභයක් විදිහට දකින්නවනම් අසුභයක් විදිහට දකින්න. මධ්‍යස්ථ දෙයක් විදිහට දකින්නවනම් මධ්‍යස්ථ දෙයක් විදිහට දකින්න. උන්වහන්සේට අවශ්‍ය නැත්නම් දකින්න උන්වහන්සේට නොදකින්න. උන්වහන්සේට අවශ්‍ය නැත්නම් අහන්න උන්වහන්සේට නාහින්න පුළුවන්. ඒ නිසා ලෝකේ ඇවිල්ලා සද්ද විකාශන තන්ත්‍රයක් දාගෙන උන්වහන්සේට බැන බැන හිටියත් උන්වහන්සේ මානසිකාරයේ Tamanගේ වෙන දෙයකට යොදාගෙන ඉන්න තාක්කල් ඊයේ බැනුම් වදින්නේ නෑ අපිට. මේ රහතන් වහන්සේ. ඒ වගේම විචූක දර්ශන කොච්චර ලෝකේ තිබුණා. උන්වහන්සේ හිත වෙන් කරලා තියාගෙන ඉඳ ගන්න. මොකද මානසිකාරය හසුරවන්න දාන්න නිසා. ඒ නිසා යෝගාවචරය තීරුම් ගන්නවා නම් මේ නාම ධර්ම රූප ධර්ම දෙකේ බලපෑම නිසා තමයි මේ ජීවිතය කියන නාඩගම සිද්ධ මේ නාඩගමේදී බාහිරයට දොස් කියන්න දෙයක් නැහැ. අපිට මේ සෑම පුංචි ලොකු සරල සංකීර්ණ සෑම දෙයක් තුළම ඊටාම ගැඹුරු ධර්ම මතු කර ගන්න පුළුවන් අවශ්‍ය කරන්නේ ඒ සඳහා ක්‍රමයෙන් හිත තනා වඩාගෙන යන්න ඕනේ එළඹිලා සූදානමින් ඉන්න ඕනේ බාහිරට දොස් කියන්න නෙමෙයි බාහිරෙත් එක ගැටෙන්න නෙවෙයි මට බෑ කියලා කනගාටු වෙන්න නෙවෙයි මට පුළුවන් කියලා ආඩම්බර වෙන්න නෙවෙයි ඇති දේට එළඹ සිටි සීය මතු කරගෙන ඉන්නවනම් මේ විදිහට යෝගාවචරයට නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වීම මතු කර ගන්න පුළුවන්. හරියට Taman ඔරුව හබල් ගන්න ගමන් අපර පෙත්ත ඒ හසුරුවන ක්‍රමේ හැටියට තමයි ඔරුව ගමන් යන්නේ. නමුත් අපි වේගෙන් හබල් ගන්නවා. නැත්තම් මෝටර බෝටුවක් හයි කරලා තියනවා මෝටර එකක් හයි කරලා තියනවා කියලා ඒක. නමුත් අවර පෙත්ත ආයාලේන ගමන හුඟක් වෙලාවට අනිත් පැත්තට වෙන්නේ තියෙනවා. ඒ නිසා හුඟක් හිතට අරගත්ත යෝගාවචරය හුඟක් වෙලාවට කරන්නේ මෙන්න මේ අවරපෙත්ත අතහැරලා වේගයෙන් වැඩ මොනවා කරනවද කොහේට හදනවද කියලා දැන නමුත් වේගයෙන් වැඩ හරියට අර ලේන කූඩුවේ ලේන වේගයෙන් කරකවෙන්න කරකවෙන්න ලේන එතනමයි විලේන කූඩුව නම් හයියෙන් කරකවෙන. ඉතින් එයාට හිතනවා වේගයෙන් භාවනා කරනවා කියලා. නමුත් ඉන්න තැනකවත් අයිතිවාසිකමක් ඒ අතට නැහැ. හරියට අර ලේනගේ කකුල වගේ. කරකවෙනවා කරකවෙනවා කරකවෙනවා කූඩුවේ පතුලෙම තමයි හැමදාම. අන්නේ ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ හිතේ ඇත්තා වූ මේ වැඩපිළිවෙල නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන හැටි රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන හැටි කියන එක හේතු ප්‍රත්‍ය වශයෙන් බුදුරජාන් වහන්සේ හතර ආකාරයකට කඩලා පෙන්නනවා. මේ පෙන්නන ධර්ම හමාර කරගත්තාම යෝගාවචරයාගේ දවසේ අධික ගැඹුරු නිින්දේ පසුන වෙන්නා වූ සෑම අවස්ථාවකම ධර්මයට දොරටුවක්. Taman koi taa class වෙලා ඉන්නවද ඒ තාක් ධර්මයේ අපි ඉදිරිපිට පවතිනවා. නමුත් යෝගාවචරය තමන්ට මූලික ක්‍රමානුකූල නැති නිසා ඊටාමර මූලික පාදම මූලික අඩිතාලම හරියට හදාගත්තේ නැති නිසා එතනින් ඉහළට යන්න බැරුව අඬන වෙලාවල් හිටිනවා. පසුතැවෙන වෙලාවල් හිටිනවා. නමුත් මේ මූලික අඩිතාලමක බැලුවොත් ඒකේ වැඩපිළිවෙල බැලුවොත් හත් අවුරුදු ලදරියකට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. හත් අවුරුදු වූ මල්මද කුමාරියකට තේරුම් ගන්න පුළුවන් වැඩක් තියෙන්නේ මූල කර්මස්ථානයේ හිත නැවත නැවත යොදන්නට ඒක කරනකොට සත්‍තාවෙන් ගෞරවයෙන් කරන්න ලොකු දේවල් පස්සට එයි. ඒ දේ කරගෙන යනකොට ඒ යෝගාවචරයට නැත්තම් මේ මල්මද කුමාරියකට පවා පුළුවන් වෙනවා දවසේ කටයුතු හිමිහිට කෙරුවොත් වඩ වඩා අරමුණු අනුව හිත යොදව ගන්න පුළුවන්. එතකොට රූප ධර්ම නාම ධර්ම වලට බලපාන හැටි වටහා ගන්න පුළුවන්. නාම ධර්ම රූප ධර්ම වලට වටහා ගන්න පුළුවන්. නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වීම අපි මේ දැන් සාකච්ඡා කරනකොට වටහා ගන්න පුළුවන්. ඒ වගේම රූප ධර්ම නිසා රූප ධර්ම වටහා ගන්න පුළුවන් ආදී විදිහට මේ Tamanට ලැබුණා වූ මේ පංචස්කන්ධේ මේ සදින්ද්‍රිය එක මොහොතක්වත් අහක දාන්නේ මේ ලෝකේ කියනා වූ මේ අරමුණු රාශිය පිරිමැදමින් පිරිමැදමින් මානසිකාර්ය පවත්වමින් පවත්වමින් ලැබෙන මොහොතක් මොහොතක් විපස්සනා ගමනට හේතු භූත කරගන්න පුළුවන්. නමුත් මේ ලොකු වැඩයි පේන දේවල් සංකීර්ණ වශයෙන් පේන දේවල් එකවර අල්ලන්න බෑ. ඒකට ආනුකුප්පී ප්‍රතිපදාවට පියවරෙන් පියවරට කරගෙන යන්න ඕනේ. ඒ නිසා තමන්ගේ හිතේ ඇත්තා වූ මාන ආදී විවිධ කියන දේ නාහන ගතිය, නුරුස්නා ගතිය, කලකොල ගතිය නතර කරගන්න. නතර කරලා මේ ඇහෙන්නා වූ සත්‍යර්මයට නතු වෙන්න යටත් වෙන්න යටත් වෙලා පාදම සූදානම් කරගෙන පාදම ඉඳලා සුදුසු පිරිසිදු කරගෙන ඉදිරියට යනකොට ක්‍රමක්‍රමයෙන් මේ ධර්මතා දිනු කරගන්න පුළුවන් මේ අනුව තේරුම් අරගන්න ඕනේ අපිට තදින්ද්‍රයන්ගෙන් කොච්චර අරමුණු ආවත් ඒ අරමුණු අපිට වදයක්ද සැපයක්ද ප්‍රියක්ද අප්‍රියක්ද කියලා තීන්දුව වෙන්නේ අපි කොයි අරමුණද තෝරගන්නේ ඒක තීන්දුව වෙන්නේ නිපුණු හිතට නම් සද්දේ ගොරෝසු වැටෙන සද්දෙට හිත යනවා. රූපේ ලස්සන වැටෙන රූපෙට හිත යනවා. රස වැඩි නම් රසෙට හිත යනවා. ස්පර්ශය හොතරන් ස්පර්ශෙට හිත යනවා. නමුත් ඒ වෙලාවේ සද්ද තිබුණාද කියලා දැනගන්න බෑ. නමුත් ඇහුවට කිව්වට තේරුම් ගන්නෙත් නෑ. මොකද Taman මේ වෙන සිද්ධිය ගැන කිසිම හැඟීමක් නෑ. සද්දේ ආවන සද්දට මත් වෙලා බැනපු පුද්ගලයාය ප්‍රශංසා කරපු පුද්ගලයා කියලා ස්ත්‍රී පුරුෂ වාසේ ව්‍යංජන අනුව්‍යංජන දක්මින් එහිමත්